යතෝ යතෝ මනෝ නිවාරයේන දුක්ඛමේති නං තතෝ තතෝ සසබ්බතෝ මනෝ නිවාරයේ සසබ්බතෝ දුක්ඛා පමුච්ඡති පී නසබ්බතෝ මනෝ නිවාරයේ මනෝ යතත්ත මාගතං යතෝ යතෝ ච පාපකං තතෝ තතෝ මනෝ නිවාරයේති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම්ගෙන කටයුතු කිරීම සඳහා පෙළ ගැහෙන ධර්ම ශ්‍රවණාභිලාෂී පින්නත් පින්න පින්නත් අය කල්පනා කරන්න ඕනේ අපි අපේ ජීවිතයට මේ ධර්මය එකතු පාදා කරගන්න ඕනේ අපේ సంతානය සුවපත් කරගන්න ඕනේ సంతානය තුලින් අකුසල් නැගෙන විදිහට අකුසල් නැగిලා එන సంతානය කුසල් නැගෙන විදිහට සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගන්න ඕනේ උතුම් නිවනින් සැනසෙන්න ඕනේ කියන අදහස ඇති කරගන්න ඕනේ. නිවන් මාර්ග දේශනා මාලාවේ කාලෙන් කාලයට අපි අවශ්‍යතාවයන් අනුව මේ පින්නන්ත අය දන්නවා කෙටි සූත්‍ර දේශනා කෙටි සූත්‍ර දේශනාවල් එදා දවසට ගැලපෙන ආකාරයට සරින් සරේ විග්‍රහ කරගන්න බව. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ සංයුක්ත නිකායේ තියෙනවා දේවතා සංයුත්තය කියලා සංයුත්තයක්. ඒ කියන්නේ දෙවිවරු එක කෙරිච්ච බුදුරජාණන් වහන්සේ කෙරිච්ච සාකච්ඡා. අන්න දේවතා සංයුත්තයේ තියෙන මනෝනිවාරණ කියන සූත්‍රයට අනුව ඒ සූත්‍රය මුල් කරගෙන ඒ සූත්‍රය ආශ්‍රයෙන් යම්කිසි කාරණා කිපයක් අපේ ජීවිතයට එකතු කරගන්නටයි. මොකද ඒක මේ කාලීනව අපිට බොහොම වටිනාකමක් තියෙන බව තේරෙනවා සමහර අය අපෙන් විමසලා තියෙන ප්‍රශ්න හිඳයි අපි මේ වගේ සූත්‍ර ධර්ම තෝරගන්නේ නැවත වතාවක්. මනෝ නිවාරණ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් එක දේවතාවෙක් ඇවිල්ලා අහනවා බොහොම කෙටි සූත්‍රයක්. එක දේවතාවෙක් ඇවිල්ලා අහනවා යමකින් යමකින් සිත වළක්වනවා නම් යමකින් යමකින් සිත වළක්වනවා නම් ඉතින් සිතෙන්නේ දුක් ඇති වෙන්නේ දුක් ඇති වෙන්නේ නැහැ නේද කියලා. යතෝ යතෝ මනෝ නිවාරේන දුක්ඛ මේතිනං තතෝ තතෝ. න සබ්බතෝ මනෝ නිවාරේ සබ්බතෝ දුක්ඛ ප්‍රමුචති. සම්පූර්ණයෙන් හිත වලක්වලා දැම්මොත් එහෙමනම් සම්පූර්ණයෙන්ම දුක් නැති වෙනවා නේද? එතකොට අපිට එහෙම පුළුවන් පුළුවන් කරන්න කියලා. ඒ කියන්නේ දැන් අපිත් ඕකට කියනවා මේ කාලීනව මගෙන් ගොඩ දෙනෙක් ප්‍රශ්න අහලා වෙලා දෙනවා. සිතුවිලි නැති කරනවා කියලා. හරි? සිතුවිලි නැති කරනවා. එන එන සිතුවිල්ල නැති කරනවා. එන එන සිතුවිල්ල නැති කරනවා. එතකොට හරි නේද කියලා. ඉතින් බෞද්ධ ආයේ විදිහට අපි කුමක්ද කළ යුත්තේ කියලා සාකච්ඡා කරන්නටයි අපි මේ වගේ මාතෘකාවක් ගන්න. සිතුවිලි නැති කරනවා කියන එක ඇත්ත නෙන්නද? සිතුවිලි හින්දානේ දුක් ඇති වෙන්නේ අපේ. නේද? සිතුවිලි නැති කරනවා කියන එක හරි නේන්නා. සිතුවිලි හින්දා දුක් ඇති වෙන සිතුවිලි නැති කරන ආකාරය. කෙටියෙන්ම ඉවරයි. මොකද කියන්නේ? අර ඉස්සරහට කියන්නේ එක මකුණෙක් ආපුවම මොකද කරන්නේ? <laughs> මකුණ ඔක්කොම මරනවා කියලා කියන්නේ නේද? ආන්ගේ වගේ අපේ සිතේ යහපත් සිතුවිලි සහ යහපත් සිතුවිලි කියන දෙකක් තියෙනවද නැද්ද? ඒතර සිතුවිලි නැති කරනවා ගොහම මොකද වෙන්නේ? ගෙදර ඉන්නවා හොඳ ළමයෙක්. නරක ළමයෙකුත් ඉන්නවා. හරිද? ඉතින් ඔක්කොම ලවයින් කළා දැම්මොත් එක්කෙනෙක් නරක වුණා කියලා හොඳ එක්කෙනෙක් නැති වෙනවා අපිට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරනවා න සබ්බතෝ මනෝ නිවාරණේ නෑ සියලු සියලුම මේ සිතුවිලි නැති කිරීම නෙවෙයි මනෝ සත්‍යත මාගතං යතෝ යතෝච පාපකං තතෝ තතෝ මනෝ නිවාරේ අකුසලයන් දුරු කරන්නය අකුසල වෙනුවෙන් නැති කරන්න ඕනේ. එහෙනම් අකුසලයන් නැති කරනවා කියන්නේ මොකද්ද? කුසලයන් වර්ධනය කරගන්න ඕනේ කියන එක. කුසලයෙන් අකුසලය යට කරනවා මිසක්කා සිතුවිලි නැති කරනවා කියලා එකක් ධර්මයේ නැහැ කියන්නේ. හරි. ඉතින් මේ ගැන අපි හොඳට විමසලා බලන්න ඕනේ. සමහර අය සිතුවිලි නැති කරනවා සිතුවිලි නැති කරනවා කියලා කරන්නේ මොකද්ද කියලාත් මට පැහැදිලි නෑ. නමුත් ගොඩක් ප්‍රශ්න තිබුණා. නමුත් ඒක කරන දේ කෙසේ වෙතත් ඒක සමහර විට අපිට අදහසකුත් තියෙනවා මේ සිතුවිලි නැති කරනවා කියලා කුසලයක්ම වඩනවාද කියලා. අකුසල නැති කරන එක ගැන දන්නේ නැහැ කියලා. නමුත් ඊටත් එහා ගිය තත්ත්වයක් තියෙන බව පේන්න තිබුණා. කොහොම නමුත් කෙරෙන්න ඕන දේ. දැන් අපි දන්නවා දැන් මේ වෙනකොට කොහොමද අපේ හිත අකුසලයෙන් මුදවා ගත යුත්තේ කියලා දන්නවා. මොකද කරන්න ඕනේ? සල්ලේක සූත්‍රයේම අපූර්වට මේ කාරණාව තියෙනවා. එක තැනකදී සඳහන් වෙනවා පරිනිබ්බාන සල්ලේක සූත්‍රයේ තියෙන පරිනිබ්බාන පරයයේදී සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි කුසලයයි අකුසලයයි ගැන. ඒක හරි හරිම අපූර්ව උදාහරණයක් ඒක. යම් කෙනෙක් මඩේ ඉරිලා ඉන්නවා. හ්ම් මඩේ එරිලා ඉන්න කෙනෙකුට තවත් මඩේ එරිලා ඉන්න කෙනෙක්ව ගොඩ දැම්ම හැකිද? යම් කෙනෙක් මඩේ එරිලා ඉන්නවා නම් ඒ මඩේ එරිලා ඉන්න කෙනාට තවත් මඩේ එරිලාම ඉන්න කෙනේ ඒ මඩ ගොඩේම ඉන්න අනිත් එක්කෙනා උඩ දාන්න පුළුවන් ගොඩ දාන්න පුළුවන්. බෑ එහෙම කරන්න කිව්වොත් මොකද වෙන්නේ? දෙන්නම එරෙනවා වගේ අකුසලයකට පුළුවන්කමක් නැහැ. අකුසලයක් නැති කරන්න අකුසලයකට පුළුවන්කමක් නැහැ. හරිද? අරන් බලන්න ජීවිතේ වෙනාට මොකද කරන්න කියලා අපි. අකුසලය පීඩාකාරීද සහනශීලීද? අකුසලේ පීඩාකාරී. නේද? අකුසලෙන් හැම වෙලේම රිදීම ඇති වෙනවා. ලෝභ, දේශ, මෝහෙන්ද රිදීම ඇති වෙනවා. අපි උගාව කරලාට ආදේශ කරේ මොකද්ද බලන්න පොඩ්ඩක්. අපිට මොකද ආදරයෙන් පීඩාවක් ඇති වුණා කියලා. ඒකෙන් ගොඩ යන්න අපි මොකද්ද කරේ? ආදරයකින් පීඩාවක් ඇති වෙච්ච හින්දා ඒකෙන් බේරෙන්න මොකද කරේ? එක්කෙනෙක්ගේ ආදරයකින් පීඩාවක් ඇති වුනහම අපි මොකද කරන්නේ? වෙනත් ආදරයකින් පිහිටක් කරනක් හොයනවා. හොඳ නැද්ද? එහෙනම් අපි ගොඩ යන්න හදන්නේ කොහොමද? එක ආදරයක් කියන්නේ අකුසලයක්. තවත් ආදරයක් කියන්නේ අකුසලයක්. එක්කෙනෙක්ගෙන් වෙනස් වීමක් එක්කෙනෙක්ගෙන් පීඩාවක් ඇති වුනහම අපෝ මෙයා නම් ඇත්තම වැඩක්ම නැහැ නේද නැත්නම් මේ දරුවා තේරුමක්ම නැහැ කියලා නැත්නම් දැන් මේ දුඟාක් වෙලාවට අපේ දෙමව්පියොත් ඉන්නවා වයසට ගියාම හුඟක් වෙලාවට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා නම් මාසේ මාසේ ඉන්නේ ඒක සහයෝගයෙන් නෙවෙයි එක තැනක ඉන්නකොට ටික දවසක් මාසයක් දෙකක් ඉන්නකොට ආ එතෙන්ට වැඩි අතන හොඳයි කියලා හිතනවා ගිහිල්ලා අතෙන්ට ගිහිල්ලා ඔක්කොම ಜಾති කියලා කියලා නේද ටිකක් බින්දෝලත් එක්ක නේද ඊට පස්සේ වෙන කෙනෙක් හොඳයි කියලා හිතනවා ආය කෙනෙක් හොඳයි ඔය වගේ ජීවිතේ එහෙම තියනවද නැද්ද නේද? ඒකට අන්න ඒ සිහිය අපි ළඟ තියෙනවද කියලා බලා ගන්න වෙනවා. අකුසලයෙන් අකුසලය නේද අපි පාවිච්චි කරන්නේ අකුසලය නැති කිරීම සඳහා අකුසලයක් තමයි කලාවට. නේද? අකුසලය නැති කිරීම සඳහා අකුසලය. හිතේ නැගෙන දරුණු තරහ ඇති වුනහම හිතේ දරුණු තරහක් ඇති වුනහම අපි පාවිච්චි කරන්නේ මොකද්ද? බයිනවා. බයිනවා කියන්නේ වචනේ නේද? වචනයෙන් කරන දෙයක්. ඉතින් අඩු වෙනවද? නැහැ. එතකොට ආහාරයක් ගැන ලෝභයක් ඇති වුනහම ඒකේ ඒ අකුසල ඒක අකුසලයක්. ඒක නැති කරගන්න මොකද කරන්නේ? ඒ ආහාරය හොයාගෙන කනවා. නේද? බඩගින්න නෙවෙයි. එතකොට හැම වෙලෙම බැලුවේ ඔන්න ඔය විදිහට අකුසලයෙන් අකුසලේ නැති කරන්නයි. එතකොට අකුසලයෙන් අකුසලේ නැති කරන්නට බෑ. කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නෑ කියලා තව එරෙනවා. මඩේ ඉන්න කෙනා දඟලන්න දඟලන්න දඟලන්න දඟලන්න මොකද වෙන්නේ? තව එරෙනවා. ඒ වගේ ඒ වගේ අකුසලය අකුසලයෙන් යටපත් කරන්න හදන ඇත්තෝ තවත් තවත් ඒක එරෙනවා. ඒක තමයි හුඟක් වෙලාට වෙන්නේ අකුසල් වැඩි වෙනවා. ඉතින් කුසලය කියන්නේ මොකක්ද කියලා තෝරගෙන පැහැදිලිවම හිතේ කුසලයෙන් වර්ධනය කරගන්න ඕනේ. හරිද? කුසලයේ වර්ධනය කරගන්නවා කියන්නේ අකුසලයේ ගොඩ දානවා කුසලයේ විසින්. බය වෙන්න දෙයක් නැහැ. දැන් අද මම මේ මාතෘකාව තෝරගත්තේ ප්‍රශ්න කීපයකටම විසඳුමක් ලබා ගන්න ඕන හින්දා. දැන් සමහර ඇත්තෝ නිවන් මාර්ග දේශනා මාලාව යන අතර වාරයේදී ඔන්න තව අහලා එවන ප්‍රශ්නයක් තමයි මේ නිවන ගැන තියෙන කැමැත්තත් අයින් කරගන්න ඕන නේද? නිවන ගැන දැඩි ලෝභයක් තියෙනවා නම් ඒක හරියන්නේ නැහැ. අපි උපේක්ෂාවේ වැටෙන්න ඕනේ. ඒක අයින් කරගන්න ඕනේ කියලා කියනවා. ඉතින් එහෙම තමයි අර සිතුවිලි නැති කරනවා කියන තැනට යන්නේත් එහෙමමයි. ඒ ක්‍රමයටමයි. ඒකේ මොකක්වත් නැහැ. මොකුත්වත් නැති තැන තමයි නිවන. මොකුත් නැති තැන. දැන් දැන් දැන් ශූන්‍ය ශූන්‍ය වෙන්න ඕනේ කියලා ඔන්න හිස්තනක් හොයනවා පින්නත් නේ. හරිද? මොකද නිවන ගැනවත් කැමැත්තක්වත් කුසලය ගැන කැමැත්තක් නැහැ එතකොට. කුසලය ගැන කැමැත්තක් නැහැ කියන යම් සිද්ධියක් සිද්ධ වෙන්න ඕන කරන හේතු වෙන ධර්මයන් වලට කියන පාදක වෙන ධර්මයන් කියලා. එතකොට මේ පාදක වෙන ධර්මයන් මොනවද සිද්ධියකට පාදක වෙනවා කියන්නේ සිද්ධියකට කියන ඊර්ධයක් කියලා. ඊර්ධි පාද ඊර්ධි පාදවල පළවෙනි එක ඡන්දය. එතකොට නිවන් දකින්න කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ කැමැත්ත තියෙනවා නම් ඒක ක්‍රියාත්මක භාවයට යනවා. පොඩක් අහන්න මේ පින්වන්ත අය තමන්ගේ හිතෙන් මට මොකුත් ඉංගියකින්වත් උත්තරයක් දෙන්න එපා. ඊයේ දවසේ නිවන් දකින්න මොනවද දන්නේ නැහැ කරේ. හැමෝම අහන්න ඕනේ තමන්ගේ හිතෙන් ඊයේ දවසේ මම නිවන් දකින්න මොනවද කරේ? පෙරේද දවසේ මම නිවන් දකින්න මොනවද කරේ? ඊට ඉස්සෙල් දවසේ මම නිවන් දකින්න මොනවද කරේ කියලා අපේ හිතෙන්ම අපි ඒක විමසීමසා බලනකොට අපිට අදහසක් එනවා නේද කරා කියලාත් එනවා පොඩි පොඩි දේවල් ටිකක්. දැන් හුඟක් අයට මුකුත් කරේ නෑ. සතියක්වත් නිවන් දකින්න මම මුකුත් කරේ නෑ. ඊළඟට මේ කරා කියලා හිතන අයගෙන් මම අහනවා ඇද්ද? කරපු ප්‍රමාණයක්ද? හුඟක් අයට කියන්න වෙන්නේ අල්පයි. නේද? ඒක නිවන් දකියද? නෑ. ඇයි ඒ? කැමැත්ත නැතිකම. හරි ඇතුළෙන්ම එන කැමැත්ත හැම වෙලේම මේ සඳහා භාවනා කරන්න කැමැත්ත, ධර්මය හොයන්න කැමැත්ත, අන්නේ හේතු නැත්තම් දර තෙතයි නම් පතු වෙන්නෙම නෑ. ඉතින් දත් මිටි ගාවට හරියන්නේ නෑ. නේද? හ්ම් ඒ වගේ හේතුව නැත් හේතු නැත්තම් ඵලය සිද්ධ වෙන්නේ නැහැ. අපි අඳුම තරමෙන් සෝවාන් වෙන්නේවත් නැතුව මැරිලා යයි. සසර හැමතැනම ඇවිදී. ඒකින් දා මේ සිතුවිලි නැති කරනවා නැත්තම් මේ වගේ මේ කුසලය අයින් කරගෙන හරියන්නේ නැහැ. නිවන් දකින්න කැමැත්ත උපදවා ගන්න ඕනේ. හරි? ඊළඟට ඕකත් එක්කම අපි බලමු දැන් මේ සිතුවිලි නැති කරන නැති කරන අයට මොකද වෙන්නේ කියලා. දැන් රාග ආදී කෙලෙස් ධර්මයක් එනවා නම් ඒ අය දැන් මොනවා හරි දෙයකින් හරි මේ මොහොතේ මේ ඉඳන් ඉන්න ඉරියව්වේ දැන්න දෙයට විතරක් හිත යොමු කරගන්නවා. ඉතින් එහෙම නැත්නම් තවත් මොනවා හරි කාරණාවකට කාරණාවක් හිතට යොමු කරගෙන එනේන එනේන එනේන අකුසල සිතුවිල්ල මොනවා හරි කරලා යටපත් කරගන්නවා. හරිද? දැන් භාවනා කරනකොට එන ගැටලුවක් මම මේත් එක්කම සාකච්ඡා කරනවා. ඔකේ මොකද්ද වෙන්නේ කියලා. හැම දෙයක්ම නැති කරනවා නැති කරනවා නැති කරනවා නැති කරනවා නැති කරනවා නැති කරනවා නැති කරනවා කියලා. මෙනෙහි කරොත් ඇතර මොනව වෙයිද? හිත එකඟ වෙයි. හරි? වෙන දෙයක් කියන්නම් අපි සාමාන්‍යයෙන් කුසලයක් වර්ධනය කරද්දී අසුභාදී භාවනාවක් වෙනත් භාවන විශේෂයෙන් සමත භාවනාවක් ආනාපාන ප්‍රති ආදී කරද්දී මුකුත්ම නැති තත්වයකටපත් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? අරමුණුත් නැහැ. නිදාගෙනත් නැහැ. හිත විසිරිලත් නැහැ. හරිද? හිත විසිරිලත් නැහැ මොකක්වත් නැහැ හිස්සලා. හිස්සනක් අත්දැක්කා කියන එතකොට සමහර අය. මාව හිස්සුණා. හරි? මාව හිස්සුණා කියනවා මේ අරමුණු අරගෙනත් නැහැ නිදාගෙනත් නැහැ නිදාගෙන නැත්තේත් නැහැ වෙලාව නම් ගිහිල්ලා ලොකු ප්‍රීතියක් උපදින්නෙත් නැහැ. සතුටක් උපදින්නෙත් නැහැ. නේද? මොකක්ද උනේ කියලා හොයන්න බෑ. බෙල්ල විතරක් ඕන චුට්ටක් මෙහෙම පාත්‍රලා නමුත් නිින්ද ගියේ නැහැ කියන හොඳටම දන්නවා. හිතේ තැනක් නැහැ. ශූන්‍යතාවයක් දැක්කා කියලා සමහර කට්ටිය ඔකට කියනවා නිරෝධ සමාපත්තියට සම්බන්ධව. අද කාලේ නිවන කියන එක බොහොම ලඝු කොට සලකන පිරිසක් ඉන්නවා පින්නන්නේ. ඉතින් ඒ අය කමක් නැහැ. එහෙම හිතුවත් මොකද මට වෙලාවකට මම වෙලාවකට මෙන්න මෙහෙම කල්පනා කරනවා. අපිත් එහෙම හිතන්න ඕනේ. නමුත් අනාගතය අඳුරුයි. නමුත් මේ වගේ විකෘති ධර්මතාවයන් තුළ සමහර වෙලාවට ඉස්සරහට යන ත්‍රිපිටකයට අනුකූල නොවන දේවල් එක්ක පොරාල්ලාල්ල ඉස්සරහට යන ත්‍රිසක් සහ මඟ පෙන්වන්නනුත් ඉන්නවා. නමුත් ඒ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනවා. නේද? ඒකට එක අතකින් බලනකොට සතු මරන්න උගන්වන්නේ නැහැ. හොරකම් කරන්න උගන්වන්නේත් නැහැ. කාමයේ වර්ධය හැදෙන්න උගන්වන්නේත් නැහැ. බොරු කියන්න උගන්වන්නේත් නැහැ. නේද? නමුත් නිවැරදි දෘෂ්ටියකට එන්න හම්බෙන්නේ නැහැ. නමුත් යම් හරි නේද? නිකම්ම වෙන දෙයක් කරනවට වැඩිය මොනවා හරි දෙයක් කරන එක වටිනවනේ. අඩුමතරමින් පොඩි කුසලයක් හරි වර්ධනය කරන නමුත් එපමණකින් සීමාවටපත් වෙන්න බැහැ. හරිද? වේගෙන් හැමදේම කරන්න පුළුවන් කියලා හිතනවා කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. නමුත් අපි හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ මේකේ අර්ථය මොකක්ද කියලා වෙන දේ මොකක්ද කියලා බලමු. දැන් ඔය මොකුත්ම හිස් වෙන තැන මම මේ කියන්නේ. මේකට කියනවා ධර්මයේ භවාංග වෙනවාය කියලා. හරි? භාවනා කරන්නේ නැත්නම් දෙන ලොකු ගැටලුවක්. හ්ම්. භවාංගගත වීම කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් බලන්න අපේ හිත බොහෝ අරමුණු වල විසිරෙනවා. මොකද ඒකත් එක තමයි මනෝ නිවාරණ සූත්‍රයේ වටින්නේ ඒකයි. මේකත් එක්කයි ඒක ඒක ගලප ගන්න පුළුවන් වෙන්නේ. අපේ සිත බොහෝ අරමුණු වල අකුසලයන්හි විසිරෙනවා. නේද? දැන් හිත එක අරමුණක ටික ටික ටික ටික නැගෙනකොට මනසින් එක අරමුණකට හිත බැහැ ගන්නකොට ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්න එක ටික ටික අඩු වෙනවද නැද්ද? ඒක ඉතාලට හැදිලි නේද? දැන් මගෙත් එක්ක මේ දැන් මේ ධර්ම සාකච්ඡාවේදීලා ඉන්නකොට හුස්ම ගන්නව දැනෙනවද? නෑ. දැන් ඔන කියනකොටම දැනෙනවා. ඇස් පියහෙලනව දැනෙනවද? නෑ. දැන් කියනකොටම දැනෙනවා. නේද? ඕකට අපි හොඳ උත්තරයක් කියනවා. හුස්ම ගන්නවා හුස්ම ගන්න දැනීම දැනීම මම අහන්නේ දැන් මෙහෙත් එක්ක සාකච්ඡා කර කර ඉන්න වෙලාවේ මාත් එක්ක හුස්ම දැනීම තිබ්බාද නැද්ද? තිබ්බා. තිබ්බා දැනුන්නේ නැහැ. තිබ්බා දැනුන්නේ නැහැ කියලා නේද අපි කියන්නේ? හරිද? තිබ්බා දැනුනේ නැහැ. තිබ්බා දැනුනේ නැහැ. හරිද දන්නේ කතාව? අද උදේ ඉඳන් ඇසිපිය හෙළන දැනීම තිබ්බා. ඕන් දැන් දැනනනේ. නේද? තිබ්බා දැනුනේ නැහැ. එහෙමද තිබ්බේ නැද්ද? දැනීම තිබ්බේ නැද්ද? මම කියන්නේ අසිතිය හෙලීම නෙවෙයි. දැනීම තිබ්බා දැනුනේ නෑ කියලා හිතෙන්නේ එහෙමද? තිබ්බනම් දැනෙන්න ඕනේ. නේද? වේදනාව කියන එක හැදෙන්නේ කොහොමද? ස්පර්ශය. ඉඳා. ස්පර්ශය කියන එකට මොනවද එකතු වෙන්නේ? ආයතන දෙකත් විඥානයක්. විඥානය කියන්නේ අරමුණු කරන හිත. ඇයි අපිට මගේ මම මේ කියන ඒවාට හිත අරමුණු කරනකොට හුස්ම ගන්න එකයි ඇසි පිහලන එකයි ඇඟේ තියෙන ඇඳුමවත් දැනෙන්නේ නැත්තේ වුණා කියනකොටම දැනෙන්න පටන් ගන්න ඇයි එහෙනම්? සිතේ තෙන්ට යෙදෙන්නේ නැති හින්දා. නේද? ඒ ඉන්ද්‍රියට සිත යෙදෙන්නේ නැහැ. සෝතේන්ද්‍රියත් එක්ක යෙදෙනවා. කායේන්ද්‍රියත් එක්ක යෙදෙන්නේ නැහැ. අපේ හිතට එකවර ඉන්ද්‍රියන් දෙකක් එක්ක සංපස්සජ වේදනා හදන්න එකතු වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ එකවර එකයි එහෙනම් ඇසිපිය හෙලනකොට නැත්නම් බන අහනකොට ඇසිපිය හෙලනවා ඇසිපිය හෙලීම කියන සිද්ධිය නම් තියෙනවා. හැබැයි දැනීම කියන එක නෑ. ඒක පැහැදිලිවම තිබ්බා දැනුන්නේ නෑ නෙවෙයි. හුස්මේ දැනීම තිබ්බා දැනුන්නේ නෑ නෙවෙයි පැහැදිලිවම දැනීම නෑ. හුස්ම තියෙන්නේ. නේද? එහෙනම් ඒක ඇති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා යම් අරමුණකට හිත එල්බ ගන්නකොට බාහිර දැනීම එහෙනම් මොකද වෙන්න ඕනේ? බාහිර දැනීම නැති වෙනවා. හරි? යම් කිසි කෙනෙක් හොඳට ඒක ආරම්මණයකට හිත පුරුදු කරොත් මානසිකව බාහිර ඇහෙන සද්ද ඇහෙනවා, ශරීරයේ රිදෙනවා ටික ටික. ඒකට කියනවා පස්සම්භයං කාය සංකාරං කය සංසිඳෙනවා. හරිද? ඔන්න බලන්න. එතකොට දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? මනසින් ගන්න අරමුණ. බාහිරින් අරමුණු ගන්න එක ටික ටික ටික ටික ටික ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනකොට හරිද? මනසින් ගන්න අරමුණේ තියෙන අරමුණ කෙරෙහි තියෙන අදිෂ්ඨාන ශක්තිය මදි වෙනකොට එක්තරා මධ්‍ය අවස්ථාවක් එනවා මේ මනෝ අරමුණත් වැඩෙනවා. මනෝ අරමුණ ප්‍රබල නැහැ. මනෝ අරමුණ කැඩෙන්නේ නැහැ කැඩලා වෙන තැනකට විසිරෙනවා නෙවෙයි. මනසින් ගන්න අරමුණුත් නැති වෙලා යනවා. හරි. හරියට කොයි කාලේ වගේ වෙයිද එහෙම වුණොත් එහෙම. අපේ චිත්ත පරම්පරාව නැත්තම් සිතුවිලි එකිනෙක එකිනෙක ගැට ගැහි ගැහි ගැට ගැහි ගැහි එන එක සසරම සිද්ධ වෙන සිද්ධියක්. ඒක කොයිලාවකවත් කැඩෙන්නේ කැඩෙන්නේ නැහැ. හරිද? පිරිනම් පානකම්ම කැඩෙන්නේ නැහැ. එතකොට මගේ ඇහැ කනනාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නේ නැතුව ඒක අඩු වේගෙන අඩු වේගෙන අඩු වේගෙන අඩු වේගෙන අඩු වේගෙන ගියා. එක්තරා තැනකදී මගේ තිබ්බ අර භාවනා අරමුණේ තිබ්බ ප්‍රබල බව නැවත නැවත ඒක නැగి නැగి නැగి නැగి එන ගතිය මොකද උනේ? අඩු වුණා. හරිද? එහෙම අඩු වුණොත් මනෝ අරමුණ දැනෙන්නේ නැතු වෙනවා. එතකොට අරමුණ එකක්වත් දැනෙන්නේ නෑ. මොකද මේ කියලා හොයාගන්න බෑ. හරි? ආන්ගේ අවස්ථාවට කියන භවංගගත වීම කියලා ඒක හරියට කොයි කාලේ වගේද? පිරිසිදුගත් වෙලාවෙ ඉඳන් ඉන්ද්‍රයන්හි පහළ වීම දක්වා මොකද සිත්පේරිය කොහොමද? නේද? ඇයි භවංග තරණයක් සිද්ධ වෙන්නේ? නෑ. ඒකින්ද මොකද වෙන්නේ? එකම දිගට තියෙන සිත්පේරියක්. ඇහැට ඇහැ පේනවද? නැහැ. නේද? ඇහැට හැපෙන්නේ ආන්ගේ වගේ මේ භවාංග සිත භවාංග හිත භවාංග සිත අපේ සිතට දැනෙන්නේ තදෝ නින්දිරිත් මේ භවාංග වීම සිද්ධ වෙනවා. හරිද? තදෝ නින්දිරිත් මේ භවාංග ගත වීම නැත. තද නින්දක ඇති වෙන ලක්ෂණ නිදියන් නැතුවම මේ භාවනාවේදී පහළ වෙනවා. ඒක හොඳටම හොයාගත්ත හැකි කුසල සංවර්ධනයක් එතන සිද්ධ වෙන්නේ නැහැ. අපි ආනාපානේ නම් හිතියේ ආනාපානයෙන් කාය සංකාර සංසිඳිලා මනෝ අරමුණෙහි හිත නැගෙන්න ඕනේ මට එතකොට එතන ලොකු කුසල අරමුණකට එනවා කය සම්පූර්ණයෙන් සංසිඳිලා සම්පූර්ණ ආනාපාන කය අහු වුණාට පස්සේ තුන්වෙනි පියවරේදී ආනාපාන ප්‍රති කය අහු වුණාට පස්සේ ඒක සංසිඳිලා ඒක සංසිඳවාගෙන මනසින් ඒ අරමුණ ගැනීම තියෙන්න ඕනේ අන්න ඒ වෙලාවේදී ඒ සම්පූර්ණ හුස්ම අත්දකින්න අවස්ථාවට එනකොට අපිට දැනෙනවා මේ වගේ ශරීරයක් නැහැ. මේ මේ ඕලාරික ශරීරයක් කියලා එකක් මට නැහැ. ඒක සීම අජීවී, නිස්සත්ත්ව, නිජීව, ශුන්‍ය දෙයක්. හුස්ම විතරයි ජීවය. හුස්ම විතරයි ශරීරය කියලා. හුස්මෙහි තණ්හාව බහ ගන්නවා. ලොකු තනක් විදිහට මේක තිබ්බ එකේ ඒක සම්පූර්ණයෙන් අයින් වෙලා හුස්ම වටේට තියෙන නිකන් මේ මැටි ගහලා හදපු එකක් වගේ මේක ගැන තිබ්බ අර ඝනගතිය අයින් වෙලා එක්තරා හොඳ විදර්ශනා අදහසක් පහළ වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ හුස්ම විදර්ශනා කරපුවම ඒකත් නැති වෙලා යනවා. හරි? හුස්ම කය විතරක් ඉතුරු වෙනවා. හුස්ම කය ඇත මෙවැනි කයක් නැත කියන තැනට අපි එනවා. ඒක අත්දකිනවා. ඒක අත්දැකකට පස්සේ පැහැදිලිවම එයාට එයාට ඒක දැකීමක්, ඒක තේරුම් ගැනීමක් මේ වගේ මේ මම සතෙක් පුද්ගලයෙක් කියලා හිතාගෙන මේ ශරීරය ක්‍රියාත්මක භාවයක් විතරයි මේ මගේ ජීවිතය කියන්නේ හුස්ම කයයි කියලා දැනනවා. හරියට නිකන් අර මම හැමදාම කියන්නේ කපල අත් දෙක කපලා දැම්මා නම් කකුල් දෙක කපලා දැම්මා නම් ඒ ටික දැනෙන්නේ නැහැ නේද? ඊට පස්සේ මගේ කය කියලා කියන්නේ ඉතිරි කැලලටනේ. ඒ වගේ සම්පූර්ණ ආනාපාන සතියෙන් කෙනෙකුට අත්දකින්න පුළුවන් හුස්ම විතරක් විතරලා අනිත් ටික කපලා දාලා වගේ. හුස්ම කය විතරක් සම්පූර්ණයෙන් අත්දකින්න අනිත් ටික කපලා දාලා වගේ. හරි එතකොට තේරෙනවා එයාට එයා අත්දකිනවා ඒ වෙලාවේ ආ මෙච්චරයි තියෙන්නේ මෙච්චරයි තියෙන්නේ කියලා. එතකොට ඔක්කොම තියෙන තණ්හාව ටිකයි මමත්වයයි ඔක්කොම බහින්නේ කොහෙටද? හුස්ම කයට. සමහර අයත්න්ට මොකද වෙන්නේ? හුස්ම කයේ හුස්ම කය මනසින් අරමුණු කරගන්න පුරුදු කරන් ඉස්සෙල්ලා මොකද වෙන්නේ? කය සංසිඳීගෙන යනකොට හුස්ම ගැන තියෙන අදහසක් නැති වෙලා යනවා. ආන් එතකොට බවංග වෙනවා. එයා හිතනවා මම ශුන්්‍යතාවය අත්දැක්කා කියලා. මම සිත නැති කරා කියලා. සිත නැති කරා. හරිද? නිරෝධයට සමවැදුනා. හරි. මේ එකක්වත් විය හැකි දේවල් නෙවෙයි හොඳම දේ ආපහු ආපුහාම ඒත් හැකයි නම් මං කියන දේ. හරිද? අපි ඕනම දෙයක් කරලා ප්‍රතිඵලයක් තියෙන්න ඕනද නැද්ද? ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. එතකොට යම් අසනීපයක් හැදලා තිබ්බොත් බෙහෙතක් කරපුවම ප්‍රතිඵලයක් තියෙන්න ඕනද නැද්ද? අසනීපය සම්පූර්ණයෙන් අඩු වුණා කියලා අපිට පිළිකාවක් වගේ ධර්ම අසනීපයක් හදනවා කියලා. මේ අසනීපය ප්‍රතිකාර කරලා සම්පූර්ණයෙන් අඩු වුණාට අපිට යම් සැකයක් තියෙනවා මොකද්ද? තව තව එක එක එක එක පරීක්ෂණ කරලා බලනවා. මේක ආය ඇති වෙන්නේ නැති தත්තටම නැති වුණාද කියලා. යටපත් වුණාට විතරක් හරියන්නේ රෝග ලක්ෂණ යටපත් වුණාට විතරක් අසනීපය හොඳ වුණා කියන්න පුළුවන්ද? බෑ. රෝග ලක්ෂණ යටපත් වුණාට විතරක් බෑ. ඒ වගේ මේ භාවනා කරන ඇත්තන්ට රෝග ලක්ෂණ යටපත් වෙනවා. මොනවද? රෝග රෝග ලක්ෂණ යටපත් වෙනවා කියන්නේ ටික ටික ටික ටික Tamanට කෙලෙස් අඩුයි වගේ දැනෙනවා. නමුත් හරීම පරීක්ෂාවෙන් ඕනම භාවනා ක්‍රමයක් පාවිච්චි කරා නම් කවුරු කියන මොන දේ කරත් අපි අපි ගැන ලොකු විනිශ්චයකින් අපිට බොරු කරගෙන ගත්තට හරියන්නේ නැහැ. මොකද්ද? මේ භාවනාවෙන් මගේ කෙලෙස් අයින් වුණාද කියලා. හරිද? අයින් වුණ බව පින්වත් මේ අකුසලය ඇති වෙනකොට සිහියෙන් ඉන්න කෙනාට අකුසලයයි කියලා දන්නවද නැද්ද? නේද? තරහ වෙන තරහ කියලා දන්නවා. එතකොට කුසලය වර්ධනය කරන කෙනා කුසලය වර්ධනය කරන්නේ සිහියෙන් නුවණින් වීරියෙන් දැනගෙනම නැද්ද කරන්නේ එහෙනම් කුසල් ඇති වෙන කෙනා කුසල් ඇති බව අමුතුවෙන් කියන්න ඕනද දන්නවද? නේද? කාමචන්ද ආදී නම් ඕන නේද? තමන්ගේ ළඟ තියෙන කාමචන්ද ආදී දන්නේ නැහැ. දන්නේ නැති අතිහියෙම ඒවා හේදෙන හින්දා. කුසල් ඇති කරගන්නේ සිහියෙන්, නුවණෙන්, පීරියෙන්. නේද? ඒතර කුසල් ඇති කරගන්න කෙනා ඒ කුසලය තමන්ගේ තුල ඇති වෙනකොට කුසලය ඇති වුණායයි කියලා දන්නවද නැද්ද? දන්නවමයි. එහෙනම් අපි භාවනා කරන අය විදිහට යම් අකුසලයක් නැගිය යුතු තැන කුසලයක් නැගෙනකොට දැන් මගේ හිතේ වෙනදා රාගය ඇති වෙන තැන මෙන්න අසුබය ඇති වෙනවා. වෙනදා තරහ ඇති වෙන තැන මෙන්න මෛත්‍රිය ඇති වෙනවා. නේද? ඒක ඒක එන්නේ වගේ තමන්ගේ సంతානය තුළ අකුසලය වෙනුවට කුසලය ඇති වෙනකොට එයා දන්නවා කුසලය ඇති වෙනවා කියලා. හරිද? ඒක වර්ධනය වෙනකොට වෙනදට වැඩි ප්‍රබල කුසලයක් ඇති වෙනකොට හොඳටම දන්නවා ප්‍රබල කුසලයක් ඇති වෙනවාය කියලා. එහෙනම් භාවනාවකින් විදර්ශනා භාවනාවකින් විශේෂයෙන්ම අපි පංච උපාදානස්කන්ධය පිරික්සනකොට වෙනදා ඇතිවෙච්ච අකුසලයේ වෙනුවට කුසල් උපදින ස්වභාවයකට අපේ හිතපත් වෙනවා. හරි එතකොට ඒ තැනත්තා කුසලයේ පුදුනා කියලා දන්නවා මම මේකට උදාහරණයක්ම කියන්නම් පංචපාදානස්කන්ධේ පංචපාදානස්කන්ධේ පංචපාදානස්කන්ධේ කියලා කියනවා අපි හැමදේම පංචපාදානස්කන්ධය දකින්න ඕන කාගේ තුලින්ද තමන්ගේ තුලින් මෙතන තියෙන්නේ මෙතන තියෙන මේක වෙන් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ කවුරු හරි අපිට බැන්නා අපිට මොකද වෙන්නේ? ඇයි බයින එක අපිට දරා ගන්න බැරි? කවුරු හරි බැන්නාම වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා අපි මොකද කරන්නේ? අනිත් පැත්තට බයිනවා හුඟක් අය. නේද? ඇයි අන්න පංච පාදානස්කන්ධය ගැන කතා කරන කට්ටිය ඔන්න ඔය වගේ සිද්ධියක් විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මතක හිටින්නම විහිළුවකුත් එක්කම කතා කරමු. නේද? මේ දැල් පන්දු ක්‍රීඩාව කරලා තියෙනව නේද? net ball කියන්නේ. බෝලේ අතට ආපු ගමන් මොකද කරන්නේ? වෙන කෙනෙක් අතට වේගයෙන් දෙන වැඩි වෙලාවක් අතේ තියාගන්නවද? නෑ නෑ තියාගන්නේ නෑ. නේද? මේ බලන්න කෙනෙක් අපිට බයිනවා බයිනකොට මොකද වෙන්නේ ඒ බයින එක අපේ කණෙන් අපි තේරුම් ගත්තද තේරුම් ගත්ත වෙලාව ඉඳලා අපේ సంతානේ පැන නගිනවා ගින්දරක් වගේ වේදනාවල් වගේ දුක් වේදනාවක් වගේ මොන දුක් වේදනාවද දෝමනස්යන් මනෝ සම්පස්සජ දුක් වේදනා හට ගන්න පටන් ගන්නවා එහෙම නේද මේක කිව්වා මේක කිව්වා කියලා හයකට වැඩි වෙලාවක් යන්නේ අරහෙන් මෙහෙට වචන දෙක තුන එනකොටම මේකේ දුක් වේදනා හට ගන්න පටන් ගන්නවා. කවුරුවත් කැමතිද දුක් වේදනාවක් ඉන්න? කවුරුවත් කැමතිද? නැහැ. ඉතින් මට තේරෙන ක්‍රමය මොකක්ද දැන් මේක නැති කරගන්න මම දන්නේ එකම ක්‍රමය. මෙහෙ දුක් විඳින්න ඉන්න ඕනේ නැහැ නේ. මොකද කරන්නේ? ආවට වැඩිය වේගෙන් ආපහු ආපහු වචනයක් කියනවා ලොකු එකක් කියනවා ඒ පැත්තට. කිව්ව ගමන් මෙතෙන්ට මොකද වෙන්නේ? හ්ම් දැන් හරි. දැන් මෙහි හරි. දැන් මෙහි දුක් වේදනා එන්නේ නැහැ. අනිත් පැත්තට බැන්නා. නේද? අන්න බලන්න මෙතන වේදනා ස්කන්ධය මොකද උනේ? දැවිලි, තැවිලි සහිත නේද අපහසුකම් සහිත වේදනා වේදියක් එන්න එන්න පටන් ගත්තා. ඒකනේ උනේ එන්න පටන් ගත්තා ඉතින් නේද? උල්පතකින් එනවා වගේ එන්න පටන් ගත්තේ සවුත් වේවා වගේ. නේද? දැවෙන, තැවෙන, පිච්චෙන වගේ දේවල්. පිච්චෙනවා වගේ, රත් වෙනවා වගේ එකක් නේද? රත් වෙන වගේ එකක් අර පැත්තේ වචන දෙක තුන ඇහෙනකොටම ඒක උනේ. මේක රත් වෙන්නේ තියාගන්න එක තේරුම් ගන්න ඈ. මම මොකද කරේ ඉක්මනට පොඩි කාලේ නම් තියෙන අත්දැකීම් හින්දානේ. දැන් ඉක්මනට මොකද කරේ? අනිත් පැත්තට හොඳ වචන ටිකක් කිව්වා. කිව්වම දැන් මෙහි හරි. දැන් එහා පැත්ත. අන්න මේ පැත්තෙන් මම ඔකට කියන්නේ මේ පැත්තෙන් බෝලේ පාස් කරා කියලා. හරි. බෝලේ මෙහෙට දාපු ගමන් එයාට දරා ගන්න බැරුව මෙහෙට බෝලේ දැම්මේ. දාපු ගමන් මම මොකද කරේ? අතේ පොඩ්ඩක් කලාවක් තියාගත්ත නෑ එහෙම පාස් කරා. නේද? හ්ම්. එතකොට එහෙට පාස් කරපු ගමන් දැන් මොකද උනේ? දැන් මම මෙහෙම බැන්න. බැන්නා මට හිතර හොඳයි. දැන් එහා පැත්ත. එහෙ දැන් එහෙ එහෙ වේදනා ස්කන්ධේ මොකද වෙන්නේ? නේද? පිච්චිලි දැවිලි සහිත වෙන්න පටන් ගන්නවා. එයා මොකද කරන්නේ? එයා ඉක්මනට කරන්නේ මොකද්ද? අර කිව් එකට වැඩිය වැඩි එකක් ඒ පැත්තෙන් කියනවා දැන්. ආයෙ මෙහෙර පාස් කරනවා. නේද? ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ආයෙ ඒකට දානවා. ඔය විදිහ ටිකක් වෙලා එහාට මෙහාට ගියාම එක වෙලාවක් එනවා ඒක ඉවසන්න බෑ දැන් එන එන ප්‍රමාණය ඒක ගොඩක්ම දරුණු වෙනකොට මොකද කරන්නේ? තව ක්‍රමයක් හොයාගන්නවා පාස් කරන්න දුක් වේදනාව කොහොමද? ඒ මොකද කරන්නේ? මෙහෙන් නේද පාරක් මෙහෙම කරලා දුන්න ගමන් ඒ දන්න හොඳටම නේද? මේ කායික වේදනාව ඇති කරනවා. අරක උනේ මානසික වේදනාව ඇති කරලා මට සතුටු වුණා. දැන් නේද? බයින ගමන්මයි ගහන්නේ. නිකන් නෙවෙයි නේද? දෙකම එකට දෙකම නේද? ඒ කියන්නේ පුළුවන් තරම් බලන්න මේක එහා පැත්තට. යම් කිසි කෙනෙක් අපිට බයිනකොට හරිද? නිකමෝටවත් මට මතක් වුණොත් ඔය එහා පැත්තට දරා ගන්න බැරි වේදනාව වගේක් මේ පැත්තට දානවාය කියලා. ඒක යාට දරා ගන්න බැරුව යයි කියලා ඒ එයාගේ වේදනා ස්කන්ධය ගැන මට මතක් වුණා. මට මොනව වෙයිද? මට මොනව වෙයිද කියන්නේ? එයා මට දරුණු විදියට බයිනකොට මට එකපාරට මතක් වෙනවා. අන්න අර වේදනාව ඒ පැත්තේ ඇතිවෙච්ච දුක් වේදනාව දරා ගන්න බැරුව මේ පැත්තට දාන්නේ කියලා. අන්න ඒ සිහිය මට ආවොත් මට තරහ යයිද? මට තරහ යයිද? වේදනානුපස්සනාව වඩන කෙනාට අන්න ඒ වගේ සිහිය එන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි එහා පැත්තේ ওই නැగి නැగి බුරුබුරා නැගෙන ඒවා නිත්‍ය නෑ කියලාත් යාට තේරෙනවා. එයාට අයිති නෑ කියලාත් තේරෙනවා. හරිද? එයාට ආත්ම කොට ගන්න බෑ කියලාත් තේරෙනවා. මේ ඔක්කොම මගේ මනසට වැටහෙනවා කියන්නේ මගේ ප්‍රශ්න විසඳන. හරිද? මට පාස් කරන්න බෝල නෑ ඒක. හරි? එතකොට මම අහන මේ අත්තන්ගෙන් අන්න ඒ තැනත්තා ඒක ඒ විදිහට දැනෙනකොට වේදනාස්කන්ධය වේදනාස්කන්ධයේ විදිහට දැනෙනවානේ. දැනෙනකොට එහෙම තේරෙනකොට එයා දන්නේ නැද්ද එහෙම වෙනවා කියලා? එයා දන්නේ නැද්ද මට වේදනාස්කන්ධයේ වේදනාස්කන්ධයේ විදිහට දැනුණා කියලා තේරෙන්නේ නැද්ද? දැන් මම කියනකොට තේරෙනවනේ. එහෙනම් දැනෙනකොට කොහොමද? නේද? එහෙනම් වේදනානුපස්සනාව වඩන කෙනාට මගේ අකුසල් නැති වුණේ කොහොමද කියලා එයා දන්නවද නැද්ද? නේද? අහම්බෙන් නැති වුණා නෙවෙයි අවබෝධයෙන්ම නැති වෙනවා කියලා නේද? මම මට වෙනදා වගේ නෙවෙයි අරයාගේ ශරීරය එයාගේ ජීවිතය එහා පැත්තේ මට බයින කෙනාගේ ජීවිතය මට කැඩිලා පේනවා. මගේ මනසට දැන් කැඩිලා පේනවා. කොයිද කැඩිලා පේන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් පහකට කැඩිලා නේද? සන්තති පහක් විදිහට මට අරමුණු වෙනවා දැන්. ඒ අරමුණු වෙන්නේ කොහොමද? ඒ අරමුණ වෙන தත්තට මගේ හිතපත් උනේ මම මොනව කරලාද? මම මෙතන පහට කඩාගෙන මෙහි කරපු හින්දා. නේද? මම මගේ මේ අජ්ජත්තික වූ රූපය, අජ්ජත්තික වූ වේදනා, අජ්ජත්තික කියන්නේ තමන් තමන් කොට ගත්ත, තමන්ගේ කියලා ගත්ත දැනට අරන් තියෙන්නේ. ආන්ගේ කොටස. හරිද? ඒ කියන්නේ දැනට තේරෙනවට දැනෙනවා. දැන් මේ වෙලාවේ මම කියලා කියනකොට කාටද දැනෙනව? මම මම කියලා දැනෙනවා. නේද? ඉතින් තව එකක් කියන්නද? කෑමක් දැක්කහම ගිජුකමක් ඇති වෙන්නේ ඇයි? කෑමක් දැක්කහම ගිජුකමක් ඇති වෙන්නේ ඇයි? ඔව් අතීතයේදී මේ වගේ කෑමක් මේ වගේ එකක් නේද? පොඩි කරලා හරිද? කෙලත් එක්ක මිශ්‍ර කරලා මගේ දිව උඩ හරියටම වක් කරපුවාම නේද? සැප වේදනාවක් ඇති වෙනවා. නේද? ආන්ගේ සැප වේදනාව කෙරෙහි මගේ సంతානයේම ඇති වෙනවා තණ්හාව. මොකක්ද ඇති වෙන තණ්හාව? නැවත ඒක ඕනේ. නැවත ඒක ඕනේ. නැවත ඒක ඕනේ කිය. එතකොට මට අදහසක් තියෙනවා ඔය જાතියේ දෙයක් මම අතීතයේදී මේක උඩ වක් කරපුවාම ඒ වගේම වේදනාවක් ආවා ආයෙ වැක්කිරුත් ඒ වගේම එකක් එනවා හරි. එතකොට ඊළඟට හැබැයි එදත් ඒක ඇති වෙලා නැති වෙලා ගියා අදත් ඒක ඇති වෙලා ඕක දානකම් විතරයි ඊට පස්සේ ඒක නැති වෙලා පොඩ්ඩයි මෙතනින් පොඩ්ඩක් බලන්න යන්තම් ගෑවෙන ටිකට විතරක් ඔය වේදනාව ඇති වෙනවා ඊට පස්සේ කොහෙ ගියාද නෑ අන්නේ වේදනාවේ ඇතිවීම නැතිවීම හරි යම්කිසි කෙනෙකුට ආහාරයට ගිජුකමක් ඇති වෙනකොට මතක් වුණා. අර දැඩි ගිජුකම, පොර කන ගතිය, රණ්ඩු වෙන ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවද නැද්ද? එයා එතකොට දන්නේ නැද්ද මට මේ ආසාව නැති වුණේ මෙන්න මේ අවබෝධයෙන් හින්දායි කියලා දන්නේ නැද්ද? දන්නවා. නේද? දැනගෙනමයි වෙන්නේ පිළිගන්න. හරි. දැනගෙනමයි වෙන්නේ. සමහර දේවල් පිළිබඳව අපි මුලා වෙලා ඉන්නවා වගේ. උදාහරණයක් විදිහට මනුස්ස ශරීරයක් දැක සතුටක් මට උපදිනවා. ඒ සතුටෙහි මම ඇලී ගැලී වාසය කළා. මනුස්ස ශරීරයක් දැක සතුටක් ඇති වුණා. ඒ සතුටේ ඇලී ගැලී කෙනෙක් වාසය කරනවා. ඉතින් ඒ සතුට හැදුනා. නේද? රාග ආදී කෙලෙස් ධර්ම වලට ගෝචර වෙන යම්කිසි සතුටක් ඉපදුනා හිතේ. ඒ සතුටින්දයි එහි ඇලුනේ. ඒ ඇලීමයි ඒක ග්‍රහණය කළේ. එහෙමද නැද්ද? දැන් මොකද කරන්නේ අසුබ භාවනාව වඩනවා. නැත්නම් වේදනානුපස්සනාව වඩනවා. අසුබය වඩපු කෙනෙකුට මිනිස්යාගේ ශරීරය කියන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදියෙන් හැදිච්ච අසුචි ගොඩක් විදිහට අරමුණු වෙනවා. හරිද? බොහෝ දෙනා මතක් කරනවා මේක ගැටීමක් කියලා. නෑ පින්නත් මෙතන ගැටීමක් වෙන්නේ නැහැ අවබෝධයක් විතරයි. ඇයි එහෙම කියන්නේ? යමක් එක්ක ගැටෙන්නේ යමක් හොඳයි යමක් නරකයි කියලා තේරුනොත්නේ. මේ ශරීරය ගැන ඉස්සෙල්ලා ඒ කෙනා විදර්ශනා කරන හින්දා තමන් තමන්ගේ අධ්‍යාත්මික කොටස ගැන විදර්ශනා කරන හින්දා බාහිර මේක මේක අප්‍රසන්න දේවල් වලින් හැදිලා තියෙනවා කියලා තමන්ගේ මනසට හැඟීමක් විදිහට චේතනාවක් විදිහට තමන්ගේ ශරීරය අරමුණු වෙනකොට චේතනාවක් උපදින හින්දා කුසලයක් උත්පාදනය වෙන හින්දා මොකද වෙන්නේ? ඒතනත්තාට එහා පැත්ත ගැන ගැටීම ඇති වෙන්නේ නෑ. ඇයි? ඕකයි මේකයි දෙකම දෙකම එකයි කියලා තේරෙනවා. හරි. ඊට පස්සේ බාහිර ශරීරය විදර්ශනා කරන හින්දා ඒ කෙරෙහි ඇති වෙන ඇලීම ඇලීම නැති වෙනවා. එහෙනම් ඇලීම් ගැටීම් දෙකම හිතට එන්නේ නැති තත්යකට මේ මනුස්ස ශරීර පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. හරිද? මේ ඇති වෙන අවබෝධය සංකාරගතව තියෙන අධික රාගය සම්පූර්ණයෙන් නැති කරන්න සමත් වෙන්නේ සමත් වෙන්නේ නැහැ. ඒකින්ද තරුණ ඇත්තෝ එහෙම මේ බය වෙන්න දෙයක් නැහැ අසුභ භාවනාව කරන්න. විවාහ ජීවිත අසාර්ථක වෙන්නේ නැහැ අසුභ භාවනාව කරන්න. ඒ විදිහට හිතන්න දෙයක් නැහැ. පළවෙනියෙන්ම අයින් වෙන්නේ මොකද්ද? කාමයේ වර්ධවා හැසිරීමයි. අධික රාග ගින්න යයින් වෙන්නේ. අර රාග ගින්න අයින් වෙලා සුදුසු තැන සුදුසු වෙලාවට සෝවාන් පුද්ගලයාට රාගය උපදිනවා. නමුත් ඒ රාගයත් එක්ක එයා පවත්වා ගැනීමේ අදහසක් එන ඒ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන රාගයක් විදිහට එයා ඒක විඳිනවා. හරි ඒක සැප කොට දැනෙනවා. ඒ මොකද සම්පූර්ණයෙන් මේක අවබෝධ වෙලා නැති හින්දා. ඉතින් ඒකින්ද ඉස්සෙල්ලාම අයින් වෙන්නේ ඒකත් එක්ක ඒ තැනත්තාට මේ නිදහස කියන එක කොච්චරද කියනවනේ. කාලය පුදුම විදිහට ඉතුරු වෙනවා. පාරක තොටක ඊට කලින් ඇවිදලා නැහැ වගේ හරියට නිකන්. හරිද? ඇයි? පාරක තොටක ඇවිදිනකොට දැකගත යුතු වැදගත් දෙයක් දැක ගන්න තරම් වෙලාවක් නැහැ. මොකද හිත අරමුණු කරන්නේ මොනවද? රාගාදී කෙලෙස් ධර්මයන් අරමුණු කරන්නේ. හරිද? එතකොට එයාට ඇවිදිනකොට දැන් මෙවැනි අරමුණක් ආවට පස්සේ එයා මේ ලෝකේ ජීවත් වෙනකොට එයා හොඳටම දන්නවා අසුබය වර්ධනය කරපු හින්දා මම ජීවත් වෙනවා දැන්. මං ඉඳලා තියෙන පිස්සු වගේ නැත්තම්. හරි. එතකොට කුසලයේ උපදිනකොට කුසලයේ උපදිනවා කියලා දන්නවා. මගේ කෙලෙස් අයින් වෙන්නේ කොහොමද කියන්න දන්නවා. හරිද? එහෙනම් බෞද්ධත්ව විදිහට අපිට ඒකයි කියන්නේ ඒහිපස්සිකයි මේ ධර්මය කියලා. ඒහිපස්සික කියන්නේ මේන් බලන්න වෙන විදිහ කියලා පෙන්වන්න පුළුවන් එකක්. මෙන්න බලන්න මේ මේ කරන්න මේ කරන්න කරන්න ඕන විදිය මේ තියෙනවා. කරන්න ඕන පිළිවෙල මෙන්න තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා පින්නන්නේ. ඒ කියන්නේ අපි භාවනා කරන ඇත්තෝ කෙලෙස් අයින් කරන ඇත්තෝ හොඳින් කාරණා කාරණා හොයලා බලන්න ඕන. හොඳින් කාරණා කාරණා හොයලා බලනකොට අපේ පින්නත් නේ මං කියන දේ පිළිගන්න කියන්නේ මේ කියන්නේ. හරිද? හොඳින් කාරණා කාරණා හොයලා බලනකොට තේරෙනවා මෙන්න කැපෙන විදිය, මෙන්න අයින් වෙන විදිය, මෙන්න විසඳුම විසඳුම හැදෙන විදිහ කියලා කරන්න කලින් පේන්න තියෙනවා. කරන්න කලින් පේන්න තියෙනවා. එහෙනම් අපි කිසිම දෙයකට මුලා වෙන්න ඕනේ මං අභියෝගයක් විදිහට කියන්නේ මං කියන දේ පිළිගන්න ලෑස්ති වෙන්න අවශ්‍යතාවයක් නැහැ කොහොමවත්. හරි. කොහොමත්ම අවශ්‍යතාවයක් නැහැ. එහෙම එකක් බුදු දේශනාවේ ඇත්තෙත් නැහැ. කවුරුත් කියන දේ පිළිගන්නේ. තමන් අත්නාව ඥානියාත තමන්ගේ පැත්තෙන් නේද? හොයා බලනවා. එතකොට අපේ මානසිකාරයේ තියෙන අඩුපාඩු හින්දා නේද දැන් මම කියවනේ අර දැල්පන්දු ක්‍රීඩාව ගැන. කොච්චර කල්ලෝ කරලා තියෙනවද? කවුරු හරි ලොකුවන් කියනකොට මොකද වෙන්නේ? මේ මේක මතක් වෙන්නේම නැහැනේ. කාගේ හරි ලොකුකම් ඉදිරියේ රිදෙන්නේ කාටද? ලොකුකම තියෙන අයටමයි හරි කාගේ හරි ලොකු කවුරු හරි ලොකුකම් කියනකොට අපිට රිදෙනවා නම් අපි දැනගන්න ඕනේ මොකද්ද ඉන්න බැයි නම් ලොකුකම් අහගෙන ඉන්න බෑ අමාරුයි මට මොකද අමාරු බෝලේ අල්ලලා මම බෝලේ අරගෙන ඒකයි අපි අනුන්ගේ නේද අනුන්ගේ බෝල ටික ඔක්කොම එහෙම පාස් කරන බෝල ඇල්ලුවේ නැත්තම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කවුරුත් බෝල පාස් කරනවා අපි ඒක අල්ලගන්න හින්දායි අපිට විශ් කරන්න වෙන්නේ ඇල්ලෙන්නේ නැති தත්තට පත් කරගන්න ඕනේ තමන්ගේ මනසයි. අනුන්ගේ වැරද්ද නෙවෙයි මේක කාගේ වැරද්දද? තමන්ගේ වැරද්ද. ඉතින් ඉබේ නැති වෙන්නේ නැහැ පින්වත් මේ හැම දෙයක්ම අපි ධර්මය තුලින් හොයාගත යුතු තියෙන්නේ කරන ක්‍රමේ කරන ක්‍රමේ කරන ක්‍රමේ නැත්තම් ඒක ඇතිඵලක් කරන ක්‍රමවේදය දැනගෙනම කළ යුතු වෙනවා බෞද්ධත්වය. ඕනෑම වෙලාවක අපි කමටහනක් ගැන කතා කරනවා නම් මෙන්න මේ විදිහටයි මෙන්න මේ විදිහටයි කෙලෙස් අයින් වෙන්නේ කියලා ඒ කමටහන තුල කියලා දෙන්න පුළුවන් දක්ෂකම තියෙන්න ඕනේ මේෙන් ඔයාගේ කෙලෙස් අයින් වෙන ක්‍රමේ මේක කරගෙන යන්න කරගෙන ගියොත් මෙන්න බලන්න ඊට පස්සේ වෙන දේ කියලා පැහැදිලිව විග්‍රහයක් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ලොකුම සහනය ලොකුම අස්ත්‍රසිල්ල අන්න ඒකයි අපිට බය නැතුව මේක ඉස්සරහට අර යන්න පුළුවන් අපේ පින්නන්නේ කරන්න කලින් අපි දන්නවා මේ දේ කළොත් මේ දේ වෙනවා හරි ඒකින්ද හිත නැති කරා හිත නැති කරා කියන එක හරියන්නේ නැහැ එහෙනම් මේ කාලීනව අපි බොහෝම ප්‍රවේශම් කරන මේ කාලයේ බොහෝ දෙනා ධර්ම විමසන කාලයක් බොහෝ දෙනෙක් හරියට ධර්මයේ විමසන හිඳයි පැටලෙන්නේ ඒකට දොස් කියන්න දෙයක් නැහැ හැමෝම ගවේෂණය කරනකොට පැටලෙනවා ඉතින් ඒකින්දා අපි ධර්මයේ ගුරුතැන්හි තියාගෙන ඒ ධර්මයේ තියෙන ලක්ෂණ පිරික්සමින් කටයුතු කරොත් පැටලෙන්නේ නැහැ. අපි ඔක්කොම එකමුතු වෙලා අන්න ඒ විදිහට කොහොමද මේකේ කඩයිම හොයාගන්නේ කියලා ආඩම්බරයකින් තොරව එකිනෙකා පරයා යන්නේ නැතුව අහවලා කිව්ව දේ ඔක්කොම වැරදි මං කියන දේ තමයි ඔක්කොම හරි. හරිද? එහෙම මාන්නයකින් තොරව එක බිමකට බැහැලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා අපි පල්ලෙහා අධික පල්ලෙහා ඉන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මේතර අපි ඇවිල්ලා කූඹිය වගේ. කන්දක් මුල ඉන්නේ. ඉතින් අපි කොහොමද මේක මේ පරයා යන්නේ මේ ධර්මයේ කියලා මේ ධර්මයේ ගුරුතැන් හිතියාගෙන එහි තියෙන ලක්ෂණ පිරික්සන්න ඕනේ සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් හැමෝම එකමුතු වෙලා. එතකොට අපිට පුළුවන් යම් කිසි ආකාරයක තැනකට එන්න. ඉතින් බෞද්ධ විදියට අපි ඔක්කොමලා එකිනෙකාට ගරහන්නේ නැතුව. තමන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා මම අවසත් බණ අවසන් කරලා ඉතලා මෙහෙම කියනවා. සමහර අය මේ මේ වචනේ පාවිච්චි කරනවා පින්නත් යම් තැනකට ගිහිලා යමක් කරා යම යම් දෙයක් ඉගෙන ගත්තාම කියනවා අද වෙනකම් මට අදනේ මම ඔක්කොම තේරුම් ගත්තේ අදනේ දැනගත්තේ මේ වෙනකම් මම මොකුත් දැනගෙන ඉඳලා මේ වෙනකම් කරපු දේවල් වැඩක් නැහැ කියලා කියනවා. එහෙම කියපු ගමන් කාටද ගැරහුවේ? ඊට කලින් යමක් ඉගෙන ගත්ත සියලු ගුරුවරුන්ට ප්‍රසිද්ධියේ එහෙම යමකද කරේ? නින්දා කරා. නේද මේ වෙනකන් අපි මොනවද කෙරුවේ ආන් එහෙම කියන්නේ මට දැනුයන්න වචනේ ආවේ මෙතරකල් අපි මොනවද කෙරුවේ කියලා ආ එහෙනම් ඉතින් අර ඔක්කොටම නින්දා කරනවා අද මේ වර්තමානයේ යමක් අපි කරන්නේ යම් ගුරුවරයෙක් ළඟ ඒ ගුරුවරයා ළඟට වෙලා යම් දෙයක් ඉගෙන ගන්න හේතුුනේ නැද්ද අතීතයේ සිද්ධ කරපු සියලු දේ අතීතයේ Tamanට හිටපු ගුරුවරුන්ගේ කර උඩින් තමයි අද මොකක් හරි දෙයක් කරා නම් කරේ ඒක අමතක කරා නම් පින්නත් මේ සම්පූර්ණයෙන්ම නිඳා ලැබිය යුතු පුද්ගලයෙක් බවට පත් වෙන්නේ තමන්මයි. එහෙනම් කිසියම් ගුරුවරයෙකුට කවදාකවත් නිග්‍රහ කරන්න එපා. හරි? තමන් යමක් ඉගෙනගෙන ඊට වැඩි දෙයක් යමක් යමෙක්ගෙන් ඉගෙන ගන්නකොට ඊට වැඩි දෙයක් ඉගෙන ගන්න පුළුවන් තවත් ගුරුවරයෙක්ගෙන්. ඊට වැඩි දේ ඉගෙන ගන්න අර දැනුම තියෙන හින්දා. බුද්ධං සරණං ගච්ඡාමි කියන වචන තුන හරි කවුරු හරි අපිට කියනවා නම් ඒක කොච්චර භාග්‍යයක්ද සංසාර ජීවිතේ. නේද? ඒකින්ද හැම කෙනෙක් කෙරෙහිම තෙත් හිතක් තියාගන්න පුරුදු කරගන්න ඕන. නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න මේ සියලු දෙනාටම අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ටිකක් වැඩි වෙලා බණ කියන්න හම්බුනේ මේ කොලයක් ආවේ නැහැ. හරිද මේ ඇත්තෝ තමන්ගේ ජීවිතයේ බාහුවලය යොදලා හරිහම්බ කරගත්ත ධනෙවිය පහදම් කරලා ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් සිද්ධ කරද්දී මාත්‍රීය පුණ්‍ය අනුමෝදනාවක්වත් නැතුව මේ අය අන් අයට ධර්මය අසන්නටම ලැබේවා අපේ නංගොත් කොහොමවත් අවශ්‍ය නැහැ කියලා අන් අයට ධර්මය අසන්නටම ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් සම්පූර්ණ ගුවන් කාලයේ ධර්ම දේශනාව සඳහාම යොමු කරපු මේ කල්යාණ මිත්‍ර පිරිසට නිවසේ ඉඳන් බණ අහපු මේ පින්වත් අයත් ධර්ම දේශනා කරපු මමත් අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු මේ අත්තන්ට උතුම් අවබෝධය පිණිසම ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරමු මේ අත්තන්ට උතුම් අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ අය නමින් මේ පරිලෝක ගියව සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙ මෞදෙමෝපිය ආදීන්ට මේ පින් අනුමෝදන් කරගත්තා හැම දිනාටම උතුම් අවබෝධයෙන් ජීවිත වාසය කරන හැම දිනාටම නිරෝගී චිර ජීවන ලැබේවා. හැම දිනාටම උතුම් අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අය සඳහන් කරපු පරිදි කර්මක අසනීප ස්වභාවයෙන් පසු වෙන ධර්මාගම කුසල ධම්මනාහිමි පාණන් වහන්සේට හැකි ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්නට ප්‍රාතිහාර්යයක් ලෙස සුවපත් භාවයට පත් වෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු